දැයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ 146 වෙනි වැඩමුළුවේ අද අතරමැද දවසක් ඉතින් මට ආරාධනා කරා මේ ගමන යන්න ඉස්සලා පුළුවන් නම් පල්ලෙහාට අවිලා පිරිස වෙනුවෙන් කාලයක් ගත කරන්න කියලා ඉතින් මට ඉඩ තිබුණේ මේ පැයේ එකේ සිට දෙක දක්වා හැබැයි මම විනිශ්චය කළා තිබුණේ නැහැ ඒක ප්‍රශ්න සාකච්ඡාවක් කරනවද ධර්ම දේශනාවක් කරනවද කියලා. ඉතින් මේ තබහාව කොහොමද ලෑස්තිලා ඉන්නේ කියලා දන්නේ නැහැ. මොන වගේ මාතෘකාවක් කරුවොත් හොඳයි කියලාද හිතන්නේ. දැන් මොන වගේ දෙයකටද දැන් දැන් දැන්ට පැවතිලා තියෙන ධර්ම දේශනා මොන වගේ පැත්තකටද ගිහිලා තියෙන්නේ? අනුමාන සූත්‍රය. ඉතින් මං හිතුව මල් ඇසිලා ඒ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිලක් කියලා. මොකද මට කියලා තියෙනවා මේ යන ගමන් වලදී ස්වාමීන් වහන්සේගේ බණ නෙවෙයි අපිට අවශ්‍ය කරන්නේ ප්‍රශ්න කමටහන් සුද්ධ කිරිලි කියලා. ආයිත් ඒකයි මටත් ලීසි ධර්ම සාකච්ඡාවට වැඩි ප්‍රශ්න විචාරාත්මක. ඒ නමුත් දැන් ආර්දනාව තියෙන්නේ ධර්ම දේශනාවකට නම් අපිට ඒකට ලෑස්ති වෙමු.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 අපි මේ වගේ භාවනා වැඩමුළුවකට ගත කරලා නැත්නම් මුළු දීලා ගත කරන වෙලාවක අපි පුළුවන් තරම් උත්සාහ කරනවා අපිට හම්බෙච්ච මේ කාලය ඒ තමයි අවශ්‍ය කරන්නා වූ ප්‍රාර්ථනා කරන්නා වූ ඒ චේතු විමුක්ති ඵලය හෝ චේතු විමුක්ති ඵල સમાපත්තිය ලබා ගන්න. ඒ වගේම ප්‍රඥා විමුක්ති ඵලය හෝ ප්‍රඥා විමුක්ති ඵල સમાපත්තිය ලබා ගන්න. ඉතින් අපි විවිධාකාරයෙන් ඒකට අනුග්‍රහ කරනවා. සීලික සම්බන්ධ වෙලා සමාදන් වෙලා මේ වගේ සුතමේ ඥානෙ ලැබෙන බණ අහමින් ධර්ම සාකච්ඡා වල සඳහා උනන්දු වෙලා කමඨාන් සුද්ධ කරමින් සමත විදර්ශනා භාවනා වඩමින් අන්න ඒ වගේ කරනකොට සමස්තයක් වශයෙන් ඔක්කොමලත් තනි තනියත් අපි උත්සාහ කරනවා මේ කාලේ වැඩියෙන්ම ඒ අවශ්‍ය කරන්නා වූ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති ලබා ගැනීම සඳහා ඉතින් ඒ සඳහා මේ වගේ පැයක විතර ධර්ම දේශනාවක් කරනකොට ඒක මට හිතුනේ හුඟක් වෙලාවට ඒ සියලු කෘත්‍ය පහම නැත්තම් මේ සීලානුග්‍රහිතේ සුතානුග්‍රහිතේ සාකච්ඡානුග්‍රහිතේ සමතානුග්‍රහිතේ විපස්සනානුග්‍රහිතේ සඳහා සම්පින්ඩණය කරලා ඒක සතියට සම්බන්ධ කරලා දක්වනවා. ඒකට ගැළපෙන පාඩයක් තමයි මම උද්දුතකදී ਸਰවචනාංශේ දේශනා කරන ලද සතික්වාහම් භික්කවේ සබ්බත්තිකම් වදායි. මහනි සතිය වනායි සමකල්හි අපේක්ෂා කටයුතු. එහෙම නැත්නම් සියලු කෘත්‍ය සම්පාදනය කරලා දෙනවා. උදාහරණයක් වශයෙන් පෙන්නනවා සබ්බකිච්ච සාධාරණ මහා මච්ඡෝවිය කියලා. රජ කෙනෙකුට සීල කෘත්‍ය සම්පාදනය කරලා දෙන මහා එමෙතිවරයෙක් වගේ මේ සතිය. එහෙම නැත්නම් රාජභෝජනයක තියෙන ලුණු ටික වගේ කියලා. කාය භෝජනයක් කොච්චර රසවත් වුණත් ඒකට අවශ්‍ය ලුණු ටික දැම්මේ නැත්නම් ඒක රස වෙන්නේ ඒ ලුණු ගණන් එකක් නෙවෙයි. ලාභයි. අතෝනට දැම්මොත් ආහාරේ වළඳ ගන්න බැරි වෙනවා. මොනද අඩුවෙන් දැම්මොත් රස නැති වෙනවා. ඒ නිසා ඒ රාජසූදකයා එහෙම නැත්නම් රාජකීය උයන්න හරියට ලුණු ටික ගාන්න දාන. ඒ වගේ අපි කරන හැම කටයුත්තකදීම වැඩමුළුවකදී විශේෂයෙන් ඒ හැම චිත්තක්ෂණයකම මේ සතිය සම්බන්ධ වෙනවනම් ඒකෙන් වෙන්න තියෙන ඔක්කොම කෘත්‍ය වෙනවා. ඒ කියන්නේ සත්‍ය සීලානුග්‍රහිතය, සුතානුග්‍රහිතය, සාකච්ඡානුග්‍රහිතය, සමතානුග්‍රහිත විපස්සනානුග්‍රහිත. ඒක පිළිබඳ වාදයක් අපි අතර නැහැ. ඒක අනිවාර්යයෙන්ම කළ යුතුයි. නමුත් වාදයක් තියෙනවා උගතුන් අතර. උගතුන්ගේ වාදයක් තියෙනවා බුදුරජාණන්සේ දේශනා කරපු දේ පිඩු කරන්න බෑ. සම්පින්ඩණය කරන්න බෑ. එක එක එක එක පැති වලට විහිදලා තියෙනවා මොකක් දැනගත්තොත් ඔක්කොම සම්පූර්ණ වෙයිද කියලා කැහුවොත් ත්‍රිපිටකෙම ඉගෙන ගන්න ඕනේ අවුරුදු 20ක් යන්න ඕනේ තෙරුණාචනමක් වෙන්න බණ භාවනා කරන්න ඕනේ විනය දැන ගන්න ඕනේ මේ ඔක්කොම කරනකොට මනුස්ස ජීවිතයක් ඇතුළත කරගන්න බැරි තරම් එහෙව් කෙනේ එහෙම අවස්ථාවක විස්තර වෙලා පවතින මේ ਸਰවඥ දේශනාව මේ සීල කෘත්‍ය සම්පාදනය කරන මේ පොඩි දෙයකට අඩු කරන එක මේ සත්‍ය වගේ දෙයකට අඩු කරන එක බොහෝ බෞද්ධයන් අකමැතියි බෞද්ධයන්ට ඕනලා තියෙන මේක මා විශාල පළල් අපිට කරගන්න බැරි තරම් මෛත්‍රී බුද්ධ ශාසනය කියලාවත් කරගන්න බැරි තරම් මොන පිනක් කරලවත් කරගන්න බැරි තරම් කියලා මේක එලාගෙන පතුරු ආගෙන යන්න හදන එක හොඳයි ධර්ම ගැඹීරත්වයක් තියෙනවා. නමුත් මේ ਸਰුවචනාංශේ දේශනා කරන සතික්වාහම් භික්කවේ සබ්බත්තිකං වදාමි කියන මේ සතිය අමතක කරපු මේ සංසාර මේ දුක් විඳවන්ට හේතුව ඒක කොච්චර අමාරුද කියලා බලන්න දැන් මෙච්චර ආසාවෙන් කෙරුවා සතිය පිහිටවන්න කොච්චර අමාරුද අසතිය කොච්චර පැන පැන ඉදිරියට එනවද? ඒ නිසා කාට හරි හිතුනොත් මේ සීල කෘත්‍ය සම්පාදනය කරන සතිය තමයි උපයාසපයාගත යුතු දෙය කියලා ඒකේන උත්සාහ කළත් සම්‍යක් වායාමයක් ගත්තත් කොච්චර අමාරුද කියලා බලන්න. ඒ නිසා මේක ගම්භීර වැඩක්. මේ සතිය පිහිටවන එක Brahmacharya පැවිද්ද භාවනාව අමාරුයි වෙන මොනවාක්වත් නැහැ අපේ හිත බාර ගන්න කැමති නෑ සතිය විතරයි අත්‍යවශ්‍ය කියලා. අපි සතියදීදී নানা ආකාර දේවල් කරනවා. ඉතින් ඒ හරියට පිහියක දැල්ල නැති වුණා වගේ. පිහිය මුදුන් දැල්ල ගාන කැපුම් ධාරේ ගලක ඇතිල්ලුවාට පස්සේ කොච්චර පිහිය ලස්සන වුණත් ඒ හමස් වෙනවා කැපෙන්නේ නැහැ. දැල්ල තියෙන්න ඕන බිහියේ. මුවාත කියන එක. ඒ මුවාත නැති ජීවිතයක් අපිට තියෙන්නේ මොකද අපි ළඟ මේ සතිය නොදන්නව නෙවෙයි නමුත් අපි සතියට අවශ්‍ය කරන්නා වූ ඒ ගෞරවය දෙන්නේ නෑ නෑ නෑ නෑමයි. ඒ ඒ වැරද්ද ගොඩක් කරන්නේ බෞද්ධයා. බෞද්ධ හැම කෙනාම දන්නවා ඒක. ඕනම කෙනෙක් දන්නා මට අවශ්‍ය කරන තරමට මම සත්‍යයට ගරු කරේ නෑ කියලා. නමුත් පොඩි දඩමුවට හරි මුස්ලිම් මනසකට හරි කතෝලික මනසකට කිව්වොත් වැදගත්ම දේ සත්‍ය කියලා. ඒ මනස අනිවාර්යෙන් බෞද්ධයට වැඩි එක උඩින් තියාගෙන අනී අපි මේක දන්නේ නැතුවනේ හිටියේ. දැන්නේ මේක දැනගත්තේ ඒක අනිවාර්යයිනේ කරපු ගමන් උත්තර හම්බෙනවනේ කියලා අරගෙන යන හැටි බලනකොට බෞද්ධයාගේ බිම දාලා පාගන. කරන හැම කටයුත්තකදීම බෞද්ධයාගේ සතිය නැහැ. සතියේ තියෙන හැම කටයුත්තක්ම එළවුරා. පාළුයි. කම්මැලි. ගෙජ්ජි හොල්ලන්නේ බෙර ගහන්නේ හඳුන් කూరు සෝත නැහැ. දාඩිය ගඳ ගහන්නේ නැහැ. ඒ නිසා සතිය වන්නකොට නිකම්ම කම්මැලි පාළු වැඩක්. ඒ වෙනකොට උඩ දාන්න ගෙජ්ජි හොල්ලන්න තියෙනවනම් ආන්න යන්න තිබ්බ බලන්න වෙසක් එකට කොළඹ. පුදුමාකාර නැටිල්ලක් නටන්නේ. කවුරක්වත් දන්නේ මේ සරුවචන්නාංශය උදෙසයි මේක කරන්නේ. මේකෙදි වැදගත්ම දේ සතිය කියන එක අමාරුයි. ඉතින් ඒක නිසා මට හිතුණා අපි මේ එකතුව ගත කරන කාලයේදී කොහොමද නැත්නම් ඇයි එහෙම නැත්නම් කොහොමද මේක අපි හේතු ගන්නගන්නේ අපි මේක දැනගෙන නොසලකා හැරලාද තියෙන්නේ නැත්නම් ඇත්තටම දන්නේ නැද්ද ඒ විඳටනම් ඇත්තටම දැනගෙන උත්සාහ කරනකොට අපේ උත්සාහයේ ප්‍රතිපදාවේ වැරද්දක් නිසා අපිට තාම මේක සාක්ෂාත් කරන වෙලා නැද්ද? අපිට තාම මේක හිත ඇදිලා නැද්ද කියලා බැලුවොත් අපි තුන්දෙනේ ගත්තොත් තුන් ආකාරයි. සමහරව අහලමත් නැහැ. බෞද්ධ කසින් සාමාන්‍ය එක වෙන්න ඉඩක් නැහැ බෞද්ධ කසින් දැනගන්න ඕනේ මොකද සතිය කියන එක අපි සතිපට්ඨාන කියන වචනෙන් හරි අහලා තිනවා එහෙම නැත්නම් ඔය සත් මේ මේ සති භාවනා කියලා දේවල් තියෙන බෞද්ධයන් දැනගන්න නැති වෙන තියෙනට අඩුයි. නැත්නම් ඒකට නොසලකිල්ල මේ සාමාන්‍ය දේවල් අතර එකක් දාලා ගණන් ගන්නෑ. දෙක ඒක දැනගත්තට වැදගත් කියලා වෙලා අරගෙන නැහැ. එහෙම නැත්නම් ඒ සඳහාම ඉස්සෝදානාල සිල් සමාදන් වෙලා සතිය වැඩිම සඳහාම ජීවිතය ගත කරලා තියෙන වෙලාවල් අඩුයි. මේ ඉන්න පිරිසට සතුට වෙන්න පුළුවන්. අනේ අපි එක සැරයක් හරි ඉස්සෝදානාලා සුදු ඇඳගෙන බාපණයක් දාගෙන කාලසටහනකට ගත වෙලා සතියෙම සතියෙම ඉතර කරන්න අඩු ගානේ පැයක් ඉඳලා තියෙනවා. අඩු ගානේ වරුවක් ඉඳලා තියෙනවා. අඩු ගානේ දවසක් ඉඳලා තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි එහෙම උත්සාහ කරාට ප්‍රතිපදාව හරි නැත්නම් එහෙම නැත්නම් ඒ ක්‍රියාමාර්ගය ක්‍රියාව එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඒකේ අභ්‍යාසය හරි නැත්නම් ඒක හිත දින්ද ඒක ප්‍රත්‍යක්ෂණය කරගන්න ඇදහිල්ලක් ඇති වෙන්න කල් යනවා. ඒ තුන තුන් ආකාරයි එක එකනාගේ හැටියට. ඉතින් මේ වගේ සතියක් ලෝකයට හඳුන්වා දෙන්න ඉස්සලා සරුවච්චන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ පුදුමාකාර විදිහට මේක පිළිබඳව බරසාරකමක් ඇති කරලයි සතිපට්ඨාන සූත්‍රයේ සතිය ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ මම මේ ඉස්සරහට ඉදිරිපත් කරන දේ මෙන්න මේ තරම් වටිනවා කියලා තමන් බඩුවක් විකුණන්න ඉස්සෙල්ලා විකුණන බඩුව පිළිබඳව වෙළඳ ප්‍රචාරයක් කරන්න වගේ වාණිජ සංකල්පයක් ਸਰවචන්සේ පාවිච්චි කරලා තියෙන්නේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ මහන්නේ මේකේ ඒකායන මාර්ගය කියලා ਸਰවචන්සේ දේශනා කරා උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරපකේ ථාරයත් සම්බුද්ධ පද ප්‍රාප්තිය ලැබීමේකේ හරපද්ධතියත් පෙන්ලා කිව්වා. මන් දන්න ක්‍රමයට මේක තමයි එකම ක්‍රමේ. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය. මේ අපි බලාපොරොත්තු වෙන්නා වූ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති කියන සත්‍යාගේ විමුක්තිය පිණිස මෙච්චරමයි තියෙන්නේ කියලා. අතිරේක ලාභ සඳහා මේ ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා දේශනා කළත වාණිසංස හයක් සරුවචන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන කියන වචනේ ශ්‍රී මුකෙන් එළියට එන්න ඉස්සල්ලා. ඒ කායනෝ අයම් බික්වේ මග්ගෝ සත්තාන විසුද්ධිය තෝක පරිද්දවාන සමතික්කමයි දුක්ඛ දෝමන සාත්ථකමයි ඥායස අධිකමයි නිබ්බානස්ස සච්ච කිරියයි. ඊට පස්සේ තියෙන අර සත්‍යයේ විසුද්ධියට වැඩි ගැඹුරු දේවල් දුක් දුම්නස් නැතිකරන්න කායික මානසික දුක් වේදනා නැති වෙන්න නිවනට යන මාර්ගය දැනගන්න සහ අවසාන නිවන් අවබෝධ කරන්න යදිදං චත්තාරෝ සතිපට්ඨානා ඒ මේ සතර සතිපට්ඨාන. ඉතින් බෞද්ධයෝ කොච්චරක් මේක ඉස්සරහින් යන්න අකමැතිද කියලා බලන්න. කරන කියන කටයුත්තකදී මේ සති ඉස්සර කරන කරන වැඩතියෙදී මේ කරන নানা ආකාර වැඩ නිසා අච්චර වටිනා කියන දේ නිකන් හරියට පහනක් පත්තු කරලා උඩකින් තියනවා වෙනුවට පහනක් පත්තු කරලා මුල්ලක තියලා බුසලකින් වහලා දැම්මා වගේ. කුල්ලකින් වහලා දැම්මා වගේ. අර කන්දකාරයි. කවුරුත් කරන දෙයක් නෙමෙයි මේක. මේක දෙයයන් ආන්සේ කරන දෙයක්, කතෝලික මිනිස්සෙක් කරන දෙයක්, අල්ලපු මිනිස්සු අහුණියම් කරපු එකක්. මොකක් කරන්නේ? තකතිරුකම විතරමයි. මෝඩකම විතරමයි. අවිද්‍යාව විතරමයි. අන්ධකාරය විතරමයි. ওই ටික තමයි කියන්නේ. ඒ නිසා අපි අපි මේක බාර ගමු. අර ආවලා නිසා මට හම්බුන්නේ නැහැ. එහෙම කියන්න බෑ. අපි සතිපට්ඨාන කියන වචනේ අහලා තියෙනවා. ඒ කායන අයම්බික්ක වේමග්ගෝ කියන එකත් අහලා නැත්නම් අහගන්න. ඒකට බෑන්න අපි මේ කිරුවේ නැත්තේ ඇයි. මෙන්න මේකම මේ ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියලා මේ කලින් පණ්ඩරේ හදලා නැත්තම් විලඳ ව්‍යාපාරයක් කරන කෙනෙක් වගේ ਸਰුවච්චන්සේ ඉදිරිපත් කරන පාඩයට ਸਰුවච්චන් වහන්සේගෙන්ම තවත් සාද සාක්ෂියක් සාධනීයකරණයක් එහෙම නැත්නම් ඔප්පු කිරීමක් කරලා පෙන්වන්න පුළුවන්. මොකද ਸਰවඥ දේශනා හොඳට විග්‍රහ කරලා බලනකොට මේ සතර සතිපට්ඨානය කියන එකේ තියෙන මේ සති කියන චෛතසිකයත් අප්‍රමාදේ කියන චෛතසිකයට සමාන විදිහට සලකලා තියෙනවා සරුවචනාංශ. මේ සතිය කියන එකට ත්‍රිපිටකගත සමානාර්ථ පදයක් විදිහට අප්‍රමාදේ පෙන්ලා තියෙනවා. ඉතින් සරුවචනාංශේ පිරුණාමංචකේ ඔය ඊ වෙනකොට දැන් වෙසක් වෙනකොට ඒක වෙලා 2561ක් අවුරුදු ගත වෙලා තියෙනවා. අන්තිමටම දේශනා කරේ මොකද්ද? අප්පමාදේන භික්කවේ සම්පාදේත පය ධම්මා සංඛාරා. ඔක්කොම සංසිඳලා ඔක්කොගෙම ඇහුවා මොනවාරි අහන්න කියන දෙයක් තියෙනවද කියලා නෑ. එහෙනම් මම ගිහිල්ලා එන්නම් කියනවා වගේ. ගිහිල්ලා එන්නම් නෑනේ සරුවචන්සේ යඤ්ඤන්නේ තියෙන්නේ. මහා පරිනිර්වාණයනේ. මොකද්ද දේශනා කරන්නේ? අප්පමාදේන භික්කවේ සම්පාදේත මහණෙනි අප්‍රමාදීව සම්පාදනය කරව. වය ධම්මා සංඛාරා. උඹලව රැස් කරන්න හදන දේවල් ඔක්කොම ක්ෂය වෙන වැය වෙන සංස්කාර ධර්ම. අප්‍රමාදීව සම්පාදනය කරා. ඉතින් මේ අප්‍රමාද පදයට මේ කියන සතියත් අතිනත් බඳගත් ගතියක් තියෙනවා. සීල ශික්ෂාවේ සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා බොහෝම ලස්සනට පෙළලා දෙන්න පුළුවන්. ඒ වුණත් තාමත් කට්ටිය හොයලා බලනවා මේ බුදුරජාන්සේ දේශනා කරපේකේ හරපද්ධතිය කොතනද තියෙන්නේ කියලා. ඉතින් සමහර කට්ටිය ඇත්ත වෙන්න ඇති පටිච්චසමුප්පාදේ හරපද්ධතිය තියෙන කියලා කියනවා. තව සත්‍යනාර කියනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යය තියෙන හරපද්ධතිය කියලා. තව කෙනෙක් කියනවා චතුරාර්ය සත්‍යය තියෙන කියලා. තව කෙනෙක් කියනවා සීල සමාධි ප්‍රඥා තියෙන කියලා. තව කෙනෙක් කියනවා රාග දෝෂ මෝහල තියෙන නැත්නම් අරෝ අලෝභ දෝෂ අමෝහේ තියෙන කියලා. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන කියලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා වෑයන බෞද්ධ අධ්‍යාපනය කරන තැනක ආට ඔය භාවනා නොකරන පිස්සෙක්ගෙන් අහලා බලන්න දෙයි පැලෙන්න පැය ගාණක් කතාවක් බුදුහාමුදුර කියපු දේ හරේ මෙතන තියෙන. ඒක නැත්තම් කියාවි ඒක හොයාගන්න බෑ කියලා. අර බුරුමේ ස්වාමීන් වහන්සේ කියනවා ඒගොල්ලෝ කොච්චර මේ පඹගාලේ පැටවිච්ච හිවල්ලු වගේ දැඟලුවත් සරුවචන්සේ පෙන්වන්නේ මේ අප්‍රමාද පදේ දන්නවනම් අය හොයාින්න දෙයක්වත් නැ කලියුත්තක් තියෙන්නේ. උපාධි කොට හඳ ගන්නවක්වත් ඔටුනු බලඳ ගන්නවක්වත් බුදුහාමරගේ නම ගහගෙන නම්බුල බණ්ඩවත් නෙමෙයි තියෙන්නේ අප්‍රමාද පදේ කියලා කියන්නේ ප්‍රායෝගික ආරාධනාවක්. සතිය කියන්නේ ප්‍රායෝගික ආරාධනාවක්. මේ අප්‍රමාද පදයේ පිළිබඳව සරුවචනාචෝය දසුත්තර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් අපිට ඔසවලා දක්වන්නේ ඛතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඉන්න සංඝයෙන් අහනවා සාරිපුත්තු මහා ස්වාමීන් වහන්සේ උබල සරුවචනාංශයේ ගෝලියෝ නැත්තම් උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිවණ පිළිස බුදුහාමුදුරෝ බොහෝ උපකාර කරන්නා වූ එක ධර්මයක් දේශනා කරලා තියෙන එක මොකද්ද කියලා. කතමේ ඒකෝ ධම්මෝ බහුකාරෝ. ඒ කවුරුත් උත්තර දෙනකන් ඉන්නේ නැතුව සාරිපුත්තු සාංශේ උත්තර දෙනවා අප්පමාදෝ ඒකෝ ධම්මෝ බහුකාරෝ. සත්‍යයට වැඩියෙන්ම උදව් උපකාර කරන එක ධර්මය මොකද්ද කියලා ඇහුවොත් කවුරු හරි උත්තරයට අනවන්න එපා අප්‍රමාදී. ඒ නිසා සතියයි අප්‍රමාදයයි දෙක සමානාර්ථ පද වශයෙන් සැලකුවොත් සතික්වාහම් භික්කවේ ධබ්බත්තිකං වදා. සතිය මහණෙනි හැමදන්නේ අපේක්ෂා කළ යුතු සීල කෘත්‍ය සම්පාදනය කළ දිරව. එහෙම නැත්නම් මට වැඩියම උපකාරක ධර්මය මොකද්ද කියලා කාට හරි බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාවකට හිතක් පහළ වුණා නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අප්‍රමාදෝ ඒකෝ ධම්මෝ බහුකාර අප්‍රමාදේ ඉතින් ඒක කොච්චර වැදගත්ද ඒ තරමට මේක අමතක කිරීම සහ ගහන අපරාධයක් ඒක කොච්චර වැදගත්ද ඒ තරමට මේක නොසලකා හරින එකේ සාපයක් තියෙනවා. දීර්ඝ සංසාරයක් ලැබෙන. අපිට මේ වෙලාවේ අප්‍රමාද පදේ නැත්තම් මේ සති පදේ අමතක කරලා වෙන මොන જાති කෙරුවත් අපිට හුඟක් පිං සිද්ධ වෙයි දීර්ඝ සංසාරයක් ලැබෙයි. මැරි මැරි ඉපදෙන්න පුළුවන් වෙනවා. පැවැත්ම ගැන හොඳ සාතිකයක් ලැබෙන්නේ නැවැත්ම ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ජන විඥානයේ බොහෝ දෙනාට මේක කිව්වටත් කවුරක්වත් එක පිළිගන්න කැමති නැහැ. ඔක්කොට උනේ පැවැත්ම පවත්වාගෙන යන්න මිසක් නැවැත්මට නෙවෙයි. නමුත් අපි එක එක්කෙනෙක් අපේ පපුවට තට්ටු කරලා අහගත්තොත් අපි මේ තටමන්නේ අපේ පවුලේ පුරාජීරෝ පවත්වාගෙන යන්නද සිංහල බුද්ධ ආගම පවත්වාගෙන යන්නද නැත්නම් ලංකාව පවත්වාගෙන යන්නද නැත්නම් අපේ සනුවරේ පවත්වාගෙන යන්න නැත්නම් මේක නැවැත්මටද කියලා අපේ හිත දෙකට දෙතෑවරයි. අපි වම් පැත්තේ මොලේ කියනකොට ඕ පැවැත්ම තියෙන්න ඕනේ මේක විවස්ථා හදාගෙන කවදාකවත් කැඩෙන්නේ නැති විදිහට මේක බොහොම ලස්සනට දීර්ඝ කාලීන පැවැත්ම සඳහා දක්වම් මොලේ වැඩ කරන දක්නු මොලේ hina වෙනවා හැබැයිලා තොපි දන්නේ නැද්ද මේව ඔක්කොම අනිත්‍යයි නෝ පවත්තන්නේ දුක ඔකුඹට අයිති නෑ ඒ සම්බල කොච්චර තරංග ඇහුවත් ජේතවනාරාමෙත් ඔය 54 කෙලක් හදලා පූජා කරත් දැන් නෑ ඉවරයි වේළුවනාරාමෙත් නෑ දැන් ඉවරයි. මෙවත් ඔක්කොම ඉවර වෙනවා කියලා වම් මොලේ දකුණු මොලේ hina වෙනවා. ඉතින් ওই දෙන්න අතර රණ්ඩුව 1916 දී ස්නායු ශල්‍ය වෛද්‍යවරු හොයාගෙන තියෙනවා. හෙලි කරලා නෑ අවුරුදු 100 ගාණක් යනකම් මේ ඔලුව කට්ට ඇතුලේ දෙන්නෙක් ඉන්නයි කියලා. නැත්තම් පිස්සු කියන එක. පිස්සු හොඳ එක මේ සාමාන්‍ය එක නෙවෙයි. හොඳ එක තියෙන්නේ. එක පැත්තක පැවැත්මට නටනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් සාමාන්‍යයෙන් ගත්තොත් අවුරුදු 55ක් යනකම් ජීවිතේ සුන්දරම වයසේ කඹරනවා. පවත්තගෙන යාම සඳහා. ඉගෙන ගන්නවා, නම්බුනාම ලබනවා, ඊට පස්සේ රැකියාවක් ලබනවා, උසස් ලබනවා, සිස්සත් ලබන ලබ ලබ ලබ ලබ හම්බ ගන්න. ඕන 55 යනකොට තේරෙනවා මෙන්න මේ ලෙඩෙන් තමයි මම මැරෙන්නේ කියලා ඕනෙම එක්කට 55 යනකොට මැරෙන ඒ සෝහන් ලකුණ එනවා. ඊට පස්සේ අර හම්බ කරපු සේරම වියදම් කරනවා. සෝහන් ලකුණ දෙන අන්තිමට හිඟානෝකා හිඟා කක මැරලා කිසිම චිත්තක්ෂණයක ජීවත් වෙන්නේ නැහැ කියලා සලලි අමතුමා කියනවා මීට වැඩිය විහිළුවක් ලෝකේ නැහැ කියලා. ඒ ටික වෙලා තියෙනෙත් මේ උගතුන්ට. මේ යමක්මත් තේරෙන කට්ටියට. දුප්පත් මිනිස්සයන් ඔය මොකක්වත් නැහැ. ඔය කොස්කෙඩියක් දෙල්ලට කොසලට තම්බන කාලා. ඔය නිකන් ජොලියක ඉන්නවා. මේ උගත්තු කියන જાතිය අනේ අම්මේ මාත් කාලයක් ඕක කරපු නිසා මටම මං ගැන hina මාත් ඇහෙන උගතේ ඒක නෙවෙයි අතිශයින් කනගාටු වෙනවා ඒ නිසා මට මේ බුද්ධඝම පිළිබඳ හදාර ගන්න හම්බුන්නේ නැහැ මොකද මේ විද්‍යා අධ්‍යාපනය නිසා අද මේකට ආවට පස්සේ තේරෙනවා ওই විද්‍යාඥ ඔක්කොම බුදුරජාණන් වහන්සේ ගොම්පසල්ලපු කට්ටිය බුදුහාමුදුරුව පිටිපස්සේ ගිහිල්ලා අල්ලගත්ත කෑල්ල රිසර්ච් පේපර් එකක් ලියා ගන්න පුළුවන් නම් ලියන්න කියන්නේ බුදුහාමුදුරුව කියපු එක තමයි. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ ඒ වුණත් දෙපැත්තක් මේකේ තියෙනවා. බෞද්ධයා පවා මේ අප්‍රමාදයේ සහ සතිය තමයි ප්‍රධානම ප්‍රායෝගික කොටස කියලා දන්නේ. එනිසා බෞද්ධයාගේ ජීවිතය අසාර්ථකයි. බෞද්ධ සමිතියත් අසාර්ථකයි. බෞද්ධය අනික් ලෝකයට දෙනවා නිදර්ශනයක් අපේ සරුවච්චන්සේ සරුවච්චයි ඕන දෙයකට උත්තර දෙනවයි කියලා. ඒ දෙන්නේ සතිය නෙවෙයි. ඒ දෙන්නේ අප්‍රමාදේ නෙවෙයි වෙන වෙන දේවල්. ඒක නිසා බෞද්ධයාගේ ලනු කන අනික් මනුස්සයත් අසරණයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේටත් නිග්‍රහයක් වෙනවා. කොයි වෙලාවක හරි කල්පනා කරන්න පුද්ගලිකව තමන් මේ ගත කරන මිනිස්සෙක් වශයෙන් මම කොච්චරක් ඊට වැඩිය අද කොච්චරක් ඊගේ පරියන්කට වැඩිය මේ පරියන්කේ කොච්චරක් ගිය සක්මන්ට වැඩි මේ සක්මන සතියෙන් ගත කරනවද අප්‍රමාදීව ගත කරනවද කියලා. ඒ ගත කරන චිත්තක්ෂණයට සාපේක්ෂව තමයි තේරෙවි. ඒ චිත්තක්ෂණේ විසුද්ධිය තියෙනවා. චිත්තක්ෂණයක් සතියෙන් ගත කරා නම් සක්මණේ හෝ පරියංකේ ඒ ගත කරන චිත්තක්ෂණේ විසුද්ධිය තියෙනවා. නමුත් ඊගා චිත්තක්ෂණේන කෙලෙසේ නිසා ආයෙත් අපි විසුද්ධි නැති තත්ත්වයටපත් කරලා විසුද්ධි තියෙන අර සතිය සහ අප්‍රමාදය නොසලකා හරින මට්ටමට කෙලසිච්ච මට්ටමටපත් කරනවා. ඉතින් ඒ නිසා අපි කවදා හරි Taman විශ්වාසයක් ඇති කරනවා කොච්චර જાති කිරුවා සතියේ සහ අප්‍රමාදයේ මඩ ගන්න කාටවත් බෑ. වැටුණට කමන්නේ මම වැටි වැටි නැගිටිනවා. අප්‍රමාද ප්‍රමාද වෙනකොට මම බය වෙන්නේ නැහැ. සැලෙන්නේ නැහැ. අසත්‍යමත් වුණාට මං සැලෙන්නේ මාව එකේ මැරෙන්නේ නැහැ මට නැවත කරගන්න බැරි තත්ත්වයටපත් වෙන්නේ මම කරනවා කරනවා කරනවා කරනවා කියලා යම් දවසකට හිතන්න මේ Taman තුල Tamanට විශ්වාසය ඇති වෙන තැනක් එනවා. මේක මුලදි මුලදි හේතු ගන්න ගන්න අමාරු වුණාට මේකමයි කියලා ආන්න එදාට ඒ යෝගාවචරයට එයාට ඊට පස්සේ බෞද්ධයා කියලා කියන්නත් අමාරුයි. යෝගාවචරයට තේරෙයි එයා ඊට පස්සේ කරන හැම වැඩක්ම හරියන්න පටන් ගන්නවා. කිසිම දවසක මොනම විදිහකට වරදින්නේ නැහැ. ධම්මනි සන්තිහාමසෝ ඉන්න කාලේ කියනවා මේ Nissan වනේ හදන්න පටන් ගත්තට පස්සේ මිනිසුත් එක්ක මම කතා කරන්න ගියේ නෑ. මොකද මිනිස්සු කියන්නේ පිස්සෝ జాතියක්. නොකරන පැත්තමයි කතා කරන්නේ. වර්ධින පැත්ත විතරයි කතා කරන්නේ. ඕන කෙනෙක්ගේ යෝජනා බාර ගන්නවා ඒ ස්වාමීන් වහන්සේ. මට හම්බෙන්න ඕනේ තිය වයසයි. ඔයගොල්ලෝ යෝජනා කරන්නේ මේ බිම යන වාහන වලට. මම යන්නේ අඩි 33000 කුඩින්. මට ওই වාහන වල නීති අදාළ නැහැ. ඔයගොල්ලෝ මට කතා කරන්නේ ට්‍රැෆික් ලෝ එකට. මම යන්නේ 33000 කුටි මට වැඩක් නැහැ. ඕගොල්ලෝ කියන්නේ. ඕගොල්ලෝ බන දන ගන්න පොළොවේ. මං අද 180ක් කරන වැඩ හරියනවා. මං කවදා හරි බුදු වෙලා 100ක් කරන දවසකට මං එනවා ආපහු කියලා අර හරියෑමේ ප්‍රතිශතය අඳුර පාන. මට කියන්න පුළුවන් කවුරු හරි කැමති නම් බාර ගන්න කවුරු හරි කැමති නම් අත්ත දා බලන්න සතියෙන් සහ අප්‍රමාදයෙන් ඕනේ වැඩක් කරලා බලන්න 100යි සාර්ථකත්වය 100යි ඕන කෙනෙක් එන්න මයිත් එක පිටියට මේක බොරු කියලා පෙන්නනවා නම් කිසිම කෙනෙකුට කරන්න බෑ. ඒ තියෙද්දිනේ අපි මේ අනම්මනම් අල්ලගෙන නටන්නේ. මෙච්චර ලෝකෙ ගිනි අරන් තියෙද්දි මෙච්චර ලෝකෙ සතුම් මරද්දි මෙච්චර ලෝකෙ හොරකම් කරද්දි මෙච්චර ලෝකෙ කාමීත්‍යාචාරය කරද්දි මෙච්චර ලෝකෙ බොරු කේලම් හිස්සචන පරසවචන කියද්දි මෙච්චර ලෝකෙ බොද්දි මත්පැන් පානය කරද්දි එක චිත්තක්ෂණයක් ඉඳලා බලන්න සතියෙන් සාප්‍රමාදයෙන් ওই තින ඔක්කොම ප්‍රශ්නවලට උත්තර හම්බ වෙනවා. හම්බ වෙන්නේ විභජ්‍යවාදී ක්‍රමයකට. එතන එතන හම්බ වෙන්නේ ඒ ඒ චිත්තක්ෂණේ. මේකෙන් කවදාද හිත හදාගන්න මේක බහුලීගත කරනවා නම් භාවිත කරලා බහුලීගත කරනවා නම් වෙලාවට ගියාට පස්සේ තමයි තේරෙන පටන් ගන්නවා අනික් මිනිසුත් මේක අනුගමනය කරන්න පටන් අර ගන්නවා තමයි හැබැයි නොසලින මනසකින් යන්න ඕනේ. විශ්වාසයෙන් යන්න ඕනේ. මේ පැත්ත මේ පැත්ත බර බලා අපපටිවාණීව අසන්තුට්ටිකව යන්න එපා. සන්තුට්ටිව අපපටිවාණී නැතුව යන්න ඉස්සරහට කඩාගෙනව කවුරු රැවුවොත් කියන්නේ මම බලන්නේ මොකක්වත් නෙවෙයි බුද්ධ ආගමක් නැහැ මට භාවනාවක් නැහැ මොකක්වත් නැහැ මම සතිය වඩන්නේ විතරයි කරන්නේ. එකක් වෙයි ඔක්කොම තම තමන්ගේ සමිති සමාගම් වලින් අස්කල දමා. ප්‍රති කිසිම සමිතියක සමාගමකට අහු වෙන්නේ සතියේ. අප්‍රමාදී. ඔය ජීරු සියම සමාජුලින් අයියා පවුලෙන් අයින් කළ දමාවි, ජොබ් එක නැති වෙවි, සමිතියක තියෙනවා අස්සෙවි. නමුත් යන්න බලන්න අද යුගයේට අත්‍යවශ්‍ය දෙයක්. අත්‍යවශ්‍ය දෙයක් අපි මේ යෙදিলা ගත කරන්නේ අපි නිසන්වනේ පැත්තෙන් බලනකොට මේ 146 වෙනි වයරමුළුව මුළු දිගටම කිරුවේ එකයි අපි මේ කරන්නේ සතිය වඩන්න ගන්න ප්‍රයත්නයක් මිස වෙන මොකක්වත් නැහැ. ඒකදී අපි මෙතෙන්ට එනකන් ආපු ගමනේ මොනම බාධාවක්වත් අපිට පේන්න තිබුණේ නැහැ. තවත් ඉවරයක්වත් නැහැ. එනිසා විශ්වාසයක් ඇති කරගන්න තමන් ඒ කරන වැඩේ අප්‍රමාදීව සතියෙන් කටයුතු කරනවා කියන එක තන්නේ කරම කවම දාකවත් කාටවත් නොකිය අඳුරයක් නැතුව කරන්න පුළුවන් දෙයක්. මොනම විදිහින්වත් කියපන්න ඕන කමක් නැහැ. සතියින් වැඩ කරනකොට අප්‍රමාදී වැඩ කරනකොට කායින්වත් සහයෝගයක් ඕනෙත් නැහැ. කාටවත් කලින් කියපන්න ඕනක මොකුත් නැහැ. ඒ තන්නේ කරම තියටින් ගින්දර ගෙනියන්න වගේ හංගගෙන යන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන්නේ. හැබැයි ඒක ගුණයක් තියෙනවා. තවත් සතිය වඩන කෙනෙක් ඉන්නවනම් සතිය වඩන එකනට ඈත ඉඳලා කියන්න පුළුවන්. ඒ මනුස්සයා උපයන්න හදන්නේ ලාභ නෙවෙයි, සත්කාර නෙවෙයි, සම්මාන නෙවෙයි, සිලෝක නෙවෙයි මොනවත් නෙවෙයි සතිය. මොකද හැසිරීමෙන් කියත හැකි යන්න හදන්නේ සතියෙන් කියලා. ඒ නිසා සතියට සහ අප්‍රමාදයට යම් දවසක අපි හිස නැමුවා එදා ඉඳලා අපිට අප්‍රමාදී සහ සතියෙන් ගත කරන යාළුවෝ මිත්‍රයෝ හමු වෙන්න පටන් ගන්නවා. නැත්නම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ සද්ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අහපු දේවලුත් ඇත්ත බොරු නෙවෙයි. ඒකකවත් පිහිය ධාරේ වගේ ඇල්ල වගේ ගොනුව නැහැ. සතිය පැත්තෙන් බලන්න ගිය ගමන් ඇහෙන දේ තමන් කරන දේ ඒ ගොනුවේ ඉන්න පටන් අර ගන්නවා. ඒ ගොනුව ඇති කර ගන්න අපේ ආරම්භක තේසේ වශයෙන් අපි පව්කාරයේද පින්කාරයේද ගෑණියක්ද පිරිමියෙක්ද පැවිදි වෙලාද නැද්ද ත්‍රිපිටකේ දන්නවද නැද්ද කිසිම සම්බන්ධයක් නැහැ. ඒකට හරි අකමැති බුද්ධ ආගම් කාර්යය. ඒගොල්ලෝ කියන නෑ මේක අයිති බෞද්ධයන්ට විතරයි කියලා. වෙන්න පුළුවන් බෞද්ධ අඩු ගන්න සතිය දන්නවනම්. එහෙම කෑ ගහන කිසි කෙනෙක් සතිය දන්නේ නෑ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ ඕක අයිති බුද්ධ බෞද්ධයන්ට කියලා. මේ එහෙම කන්නේ කරලා බලන්න මේක චෛසික ධර්මයක් හැම කෙනෙක්ගේම හිතේ තියෙන ධර්මයක්. ඒක ඉස්මතු කර ගැනීමයි කන්නේ. ඒක තමයි අපි මේ 14 ආකාරයකට ਸਰවචාන්සේ සතිපට්ඨාන සූත්‍රේ පමණක් මේ අපේ කය අල්ලගෙන නැත්නම් මේ අපිට හම්බෙච්ච මනුස්ස කය කායගත සති කියලා 14 ආකාරයකට කියලා දෙනවා. මේ කයෙහි සතිය පිහිටවන හැටි. ඉතින් අපි කය යම් තැනකද යථා යථාවා කායෝ පනිහිතෝ හෝති තත තතනම් පජානති. යම් යම් ආකාරයට කය පිහිටලා තියෙනවද ඒ ඒ ආකාරයට දැනගන්න මේක ඉඳගෙන ඉන්න ඕනේ කියලා හෝ හිටගෙන ඉන්න කියලා හෝ අතෙන්න ඵලයන් කියලා හෝ මෙතෙන්න ඵලයන් කියලා එකක් නැහැ. නමුත් ආධුනිකයට අපි කියනවා මේක ධර්මයේ කියලා දීලා පසුබිම සකස් කරලා කියනවා. මේක ගොඩක් ලේසි මේ සතිය පැවැත්වීම නැත්නම් සතිය ආරම්භය හරි ලේසි එක தත්වයක් යටතේදී මොකද්ද චේතනා විරහිතව කයිදියා බලන ඉදිල්ලෙන් තමයි සතිය කියන එකට අත්පොත් යන්න ලේසි. චේතනාවක් තියෙනකොට සතිය පිළිබඳව අවබෝධය අවුල් පාස වෙනවා. බැරිකමක් නෑ. ඒ නිසා මේ පරයන්කය සරුවචනස අපිට යෝජනා කරන්නේ චේතනා විරහිතව පවත්වන්න පුළුවන් කායික ඉරියව්වක්. ඒක නිසා අපි පරයන්කේදී කරන්නේ නැත්නම් සතිය වැඩිම සඳහා වාඩි වෙලා කරන භාවනාදී අපි කරන්නේ කය තැම්පත් කරනවා යම් ආකාරයකටද කොහොමද? ඒ ආකාරයට තැම්පත් කිරුවොත් කය විසින් කය පවත්වාගෙන යයි. ඒකට ආයේ ජැක් ගහන්න ඕන කමක් නැහැ, හුලං ගහන්න ඕන කමක් නැහැ, නමන්න ඕන කමක් නැහැ, දිගාරින්න ඕන කමක් නැහැ. නිසා කයෙන් අහන්න වැඩි වේලාවක් මේ කය පවත්වන්න පුළුවන් කොහොමද කියලා. ඒ ਸਰුවචනාංශයේගේ දීර්ඝ පරිශ්‍රණ ප්‍රතිඵලයක් තමයි අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා. අරණ්‍යයකට ගියේ හෝ වේවා ගස්මුලකට ගියේ හෝ වේවා ශූන්‍යාකාරයෙන් මේ වගේ කාමභෝගින්ගේ හිස්තැනට ගියෝ හෝ වේවා නිශීදති පල්ලංකං ආභුජිත්වා. පළඟ වැඳ වාඩි වෙලා ඉඳගෙන ඉන්න ඉරියව්ව හිතෙන් ගන්න කියනවා. ආභෝග කරන්න කියනවා. මම දැන් ඉඳගෙන ඉන්නේ. ඉතින් මේක කියලා දෙන්න ගියාම හරි අමාරුයි. කෙනෙකුට මොකද්ද මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හිතින් ගන්නවා. නැත්තම් ආභෝග කරනවා. එහෙම නැත්තම් සලකුණක් ගන්නවා කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද අපි ඉඳගෙන හිටියට gedere ඉන්නේ. කල්පනාව තියෙන ඊයේ. නැත්තම් හෙට. එහෙම නැත්නම් වෙන කෙනෙක් ගැන. එහෙම නැත්නම් වෙන ඉරියව්වක නෙමෙයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත හිතින් නැති ගතියක් අපේ මේ සංසාරේ තියෙන. ඒ නිසා ඉඳගෙන මම ඉඳගෙන ඉන්නවා කියලා දන්න එකටමයි නිවන කියන්නේ. ආයෙ වෙන මොකක්වත්ම නැහැ. හැබැයි 100%ක් දැනගන්න. මුළු හදින්ම දැනගන්න ඕනේ මම ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්න. ඔකට කියනවා නිවන කියලා. ඉතින් ඒක මේ ලොකු ස්වාමීන් වහන්සේ ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියනවා යම් වෙලාවක ආස්වාස කරනකොට ආස්වාස කරනවා දැනගන්නේ කොහොමද කියලා කියලා දෙන්න ඕනේ නම් එයාට කියන්න කියනවා ආස්වාස කරනවා ප්‍රස්වාසය නොකරන බව දන්නවනේ. ඒ කියන්නේ ආස්වාසය තමයි. ඒකට ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද මං ඇවිදිනව නෙවෙයි කියලා දන්නවනේ. හිටගෙන නෙවෙයි කියලා දන්නවනේ. නිදාගන්න නෙවෙයි කියලා දන්නවනේ. ඔන්න ඕක කමඨාන් සුද්ධ කරනකොට කියන්න මොන්න තරම් පැකිලෙනවද කියලා බලන්න. කයින් හරි අහන්න ওই ඕනේ උගතු සාහසිකෙන් ඉඳගෙන ඉන්නකොට ඉන්න බව දන්නේ කොහොමද කියලා? එකෙකුට කියන්න බෑ. එකෙකුටවත් කියන්න. මොකද ඒක කාරණාවක් නෙමෙයි කියුත්තක් නෙමෙයි. හැබැයි සතිය පටන් ගන්න දැන්. එනිසා අපි කියන ඉඳගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්නකොට නම් කකුලටයි බර වැටෙන ඉඳගෙනට මගේ මේ ඉඳගෙන පස්සේ තැන් වලට බර වැටෙනවා. එතන ඉඳගෙන ඉන්නකොට මට ඒ ඉරියව්ව ඇතුලේ තියෙන හුස්ම ගන්න වැටෙනවා. මෙන්න මේක මේ කියන්නේ ඉන්න ඉරියව්වේ හිත පවත්නවා කියන එක කොච්චර සරලද කියනවනම් කිසි කෙනෙක් විශ්වාස කරන්නේ එවැනි සරල දෙයක් නිවන් මාර්ගයක් වෙයි කියලා. එතනින් ඔය පටන් ගන්න කියන එක තේරෙන්නේ නැහැ. ඒ නිසා කියනවා ඉඳගෙන කයට හිත ආවද නැද්ද කියලා බලන්න. ඒක නැත්නම් ආභෝග කරපු කයේද හිත තියෙන්නේ නැත්නම් කුරුල්ලා කූඩු ඇතුලේද ඉන්නේ. නැත්නම් ගෙහිමියා ගෙමැද්දේද ඉන්නේ කියලා බලන්න කියලා. ඉතින් ඒක තමයි අපි මේ පරියන්ක ඉඳගෙන බලන්නේ කොච්චර චිත්තක්ෂණ ගානක් ගෙහිමියා ගෙමැද අවදියෙන් ඉන්නවද? කොච්චරක් ගෙහිමියා අතීත අනාගත දේවල් කල්පනා කරනවද? අතන මෙතන කල්පනා කරනවද? අරයමයා ගැන කල්පනා කරනවද? නැත්තම් පශ්චාත්තාපෙන්ද ඉන්නේ කියලා. කොයි වෙලාවක හරි කාට හරි ඉඳගෙන ඉන්නකොට මම දැන් ඉඳගෙන ඉන්නේ සහැල්ලුව මං ඉඳගෙන ඉන්නවා. සමබරව මං ඉඳගෙන ඉන්නවා. අතපය දඬු කරලා නැහැ ලිහිච්ච ස්වරූපේ මං ඉඳගෙන ඉන්නවා කියලා අන්න ඒකට කිතැකි ජීවත් වෙනවයි කිය. අපි හැම වෙලාවෙම කඹරනවා. එක්ක අතීතේ, එක්ක අනාගතේ හීනමානවා, එක්ක වෙන කෙනෙක් ගාව, එක්ක නැත්තම් වෙන තැනක් ගැන හිත හිතා. අපි හිතනවා මේ යුතුයකම් කියලා. යුතුයකම් නෙවෙයි මරිකම්, අම්මනකම්, තකතිරුකම් කියලා කියන්නේ. නිසා ඉඳගෙන ඉන්න චිත්තක්ෂණ කීයක් මම දැන් මෙතෙන්ද කියලා බැලුවොත් ඒ මනුස්සයා ජීවත් වෙච්ච චිත්තක්ෂණ ගාන කීයයි? මොකද ඒ චිත්තක්ෂණය පිරීලා තියෙන. සම්පත්‍ති කරයි. ශාසනිකයි. අනේ සම්පත්‍ති කර චිත්තක්ෂණය දෙන්නයි බුදුහාමුදුරුවෝ අපි ළඟට ඇවිල්ලා hina වෙලා කියන්නේ සුකෝ බුද්ධහනං උපාදෝ. බුදු කෙනෙක් ඉපදීම ලෝකේ සැපක්. මොකද නැත්තම් අපි කඹරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකන් කඹරනවා. සඳ අමුඩි ගහගත්තාම සිකුරාද හැන්ද වෙනකන් අමුඩි ලියන්න නැතුව හම්බ කරනවා. ඊට පස්සේ සෙන්සුරාදා වෘදයි හඳුන් පිටිගිර පැඟුලින් නාන ඕන පන්සල් යනවා. ඉතින් ආයෙ සඳ පටන් ගන්නවා ආයෙ අමුඩේ ගහ ගන්නවා අන්තිමට බණ්ඩ ඕ 55 පිළිලා ඕ 60යි 65යි හොට පිළිලා හොට 60 පිළිලා හොට බිම චවුන නිස්සරණවනේ કોઈ පැත්තද තියෙන්නේ දැන් බැරිද භාවනා කරන්න කියලා ගෙදර ඉන්න නාකි දල්කනවා මෙහෙට ගෙදර ඉන්න මිනිස්සු අර පුළු පුළුවන් කාලේ කිව්වොත් අම්බෝ යුව කරන්නේ කොහොමද මේ දරුවන්ගේ වැඩ තියෙනවා ඉගෙන ගන්න කටයුතු තියෙනවා රට යන්න තියෙනවා රට ගිහිල්ලා එන්න තියෙනවා මේ කටයුතු කී කිය ඉන්න මිසක කාට හරි තියෙනවද මේ ලස්සන මනුස්ස ජීවිතේ ජීවත් කරවන හැටි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ හැටි ඉතින් එතන තියෙන සුවිශේෂී දේ තමයි ඉඳගෙන ඉන්න එකට චේතන අවශ්‍ය කරන්නේ ඒකයි අපි පට්ටලේ හදා ගන්නවා කියලා කියන්නේ. ඒක තමයි මේ ආභෝග කරනවා කියන්නේ. ඉඳගෙන ඇත් දෙක වහන හොඳට පට්ටල වාඩි වෙලා බලනවා. මම දැන් හිතේ කරදරයක් නැහැ. මම දැන් මෙතන ඉන්නකොට කොහොමද චිත්ත tattve? මම දැන් මෙතන ඉන්නකොට කොහොමද මගේ කයේ tattve? ඉතින් හොඳට එහෙම පටලලා ඉනොත් මේක හුඹහක් තිබ්බා වගේ ඔය හැඩයක් තේරෙයි Tamanne. මේ චෛත්‍යයක් වගේ පිරමීඩයක් වගේ හැඩේ තේරෙයි. ඉඳගෙන ඉන්නකොට හිත gedara ආපු වෙලාවක. ඊට සාපේක්ෂව බලන්න ඇවිදිනකොට මොකද්ද දැනෙන්නේ කියලා ආභෝග කෙරුවොත් එතකොට බිම ඇවිදිනකොට ඉඳගෙන ඉන්න රූපේ නෑ ස්වරූපේ නෑ ආකාරේ නෑ ඒකට කෝටුවක් ඇවිදිනා වගේ පිටිපන්දමක් ගැහුවා වගේ හිටගෙන ඉන්නා වගේ තමයි තේ. ඒකට මේ දෙක දන්නවා නම් ඉඳගෙන ඉන්න හැම වෙලාවෙම මං ඉඳගෙන ඉන්නේ කියනවා. හිටගෙන වෙන බවයි. හිටගෙන ඉන්න වෙලාව මම හැම වෙලාවෙම දන්නවා හිටගෙන ඉන්නේ කියලා. මොකද ඉඳගෙන නෙවෙයි. ඇවිදින වෙලාව මම දන්නවා ඇවිදින බව කියලා. අන්නේ විදිහට මේ බිමට බස ගන්න එක පටන් ගන්නම තමයි. ඒකට එච්චර අපේ තේරවාද ශාසනය ඉච්චර කැපිපෙන තැනක් දෙලන මේකට කියන සති මාත්‍රය කියලා. සතියමත් නෙවෙයි තව. සති මාත්‍රේ වැඩි පටන් ගත්ත සති ආරම්භක ශේෂයේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බව දාන ඇතුළේ ඇවිදිනකොට ඇවිදින බව දාන. හිටගෙන ඉන්නකොට හිටගෙන බව දාන. නිදාගෙන ඉන්නකොට නිදාගෙන බව දාන. අන්නේ සති මාත්‍රේ ආවට පස්සේ තමයි තේරෙන්නේ වරින් වර දුවන ගමන් හිත වරින් වර gedette එනවා. ඒව නැත්තම් ගෙවා දිනවා. ආන්න එක වැඩි කිරීම සඳහා කටයුතු කිරීම විතරයි අපි පළවෙනි වැඩමුළුවකදී කෙනෙකුට උගන්වන්නේ. ඉතින් ඒගොල්ලෝ ගෙදරින් එනකොට අහගෙන එනවා මේ ආනාපාන පෙනුන්නේ නැහැ නේ කියලා ඉතින් චෝදනා කරනවා. ඉතින් ආනාපාන කතාවක් කියන්නේ ඉතින් ගොඩක් පහුවෙලා මේ නිකන් තියෙන ආරම්භක දෙයේදී ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉනවා දන්නවා. ඒක නම් මොකද්ද කියලා. දැන් ඇවිදිනකොට කියන ඕසෝනකොට යවනකොට තබනකොට තේරෙන්නේ නැහැ. ඇවිදින බව දන්නේ නැති කියලා ඇහුවොත් ඕ ඒකනම් තේරෙනවා. ඉතින් මං කියනවා මට නම් තිබුණටත් වැඩි ලොකු සන්තෝෂයක් ඇවිදින බව දන්නවා ඉඳගෙන නෙවෙයි බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට දන්නවා ඇවිදිනව නෙවෙයි කියලා ඔන්නෝ දේ වාර්තා කරන තරම් අහිංසක වෙනවා නම් සරල වෙනවා නම් කර්මස්ථානාචාර වලට ඉච්චර බරක් නැහැ. හරියටම කියලා දෙන්න පුළුවන්. මෙන්න මේකයි කල යුත්තේ කියලා. ඉතින් ඒ දෙක මේක භාවනාවක් නෙවෙයි මේ කියන්නේ සුතමේ ඥානයක් නෙවෙයි මේ කමඨාන් සුද්ධ කිරීම මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සාකච්ඡාව කරපු දේ කරපු හැටියට වැටහිච්ච දේ එලි කරන්න බැරි අපි තියෙන ඔලොමලකමක් තියෙනවා. ඉතින් ඔලොමලකම පළවෙනි වැඩමුළුවේදීම නැති වෙයි කියලා හිතන්න තරම් පුංචි කරන්න එපා මේ බසන්තර හරි භයානකයි. එචේ බුරුමේ අපවත්චි ස්වාමීන් වහන්සේ නිතරම කියනවා අපි යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙනවා සැර වැඩි කියලා. යෝගාචර කියන්නේ යන්තම් ඉපදිච්ච ගමන් දරුවෙක්. ඒ දරුවට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනෙනවා කියලා විස්තර කරන තේරෙන්නේ නැහැ. තේරෙනවා කියන්නේ ඒක ඒකයි වටිනා කියලා කියම වටිනාකම කියලා දන්නේ නැහැ. ඇවිදිනකොට මේ ඇවිදින බව දන්නවා කියන එක වටිනා බව දන්නේ. ඉතින් ඒගොල්ලෝ හිතන්නේ ගොඩක් දේවල්නේ. යාට කියලා දෙන්න ඕනේ. එක නෙවෙයි, දෙක නෙවෙයි, තුන නෙවෙයි, සියක් වතාවක්. ඒ දේ කියන්නේ ඉවසීමක් නැත්නම් බහින්න එපා මේ ඉගැන්නිල්ලට. අනුකම්පා කරන්න යෝගාවචරයට යෝගාවචරගේ හිතේ තියෙන්නෙම ලාභ සත්කාර සම්මාන සිලෝක විතරයි. එහෙව් එකේ මේ ඇවිදිනකොට ඇවිදින බව දන්න එක, ඉඳ ගන්නකොට ඉඳ ගන්න බව දන්න එක කිසිම ලාභය සත්කාරය සම්මාන සිලෝකයක් නැහනේ. අන්න ඒක කියන්න තරමට යෝගාවචරයක් අපි කීකරු කරගත්තා නම්, මේචල් කරගත්තා නම්, ආම්බාම් කරගත්තා නම් අන්න කීයක සද්ධාව තියෙනවා කියනවා. ඒක ඇත්තටම යෝගාවචරයට දොස් නැගිය යුතු අංශයක් නෙවෙයි. ඒක කර්මස්ථාන දෙන ගුරුවරයාගේ ගුණයකට වැටෙන. විශ්වසනීයත්වයක් ඇති කරනව දන්න දේ ඔක්කොම පැත්තක තියලා ඉඳගෙන ඉනකොට ඉඳගෙන ඉන්න බව දන්නවද? ඇවිදිනකොට ඇවිදින බව දන්න කොහොමද දන්නේ? මොකද්ද ප්‍රත්‍යක්ෂණේ? කොහොමද ඇවිදින බව ආභෝග කරන්නේ? ඔතන ඉඳගෙන ඉන්න බව ඉඳගෙන ඉන්න බවට ආභෝග කරන්නේ කොහොමද? මෙන්න මේක කතා කරන්න පුළුවන් නම් එතෙල්ල වැඩි යනවා දිගටම. ඒ සක්මනේදී තියෙන්නේ අර ඉඳගෙන ඉන්නා වගේ නෙවෙයි එක වැඩක් කරනවා අපි නැත්තම් එක චේතනාපූර්වක වැඩක් කරනවා ඇවිදීම කරනවා. කොච්චර ඇවිදීම කරන්න ඕනද කියලා කියනව නැත්නම් කොච්චර සක්මන් කරන්න ඕනද කියලා කියනව නැත්නම් කොච්චර සක්මන හුරු කරන්න ඕනද කියලා කියනවනම් සක්මන් කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා සක්මන ඉබේ කරනකම් ගිය දවසට පස්සේ තමයි සක්මන් භාවනාව පටන් ගන්න. සක්මන් කරලා කරලා කරලා සක්මන හුරු වෙලා මට කොච්චර දක්ෂ කෙනෙකුට වුණත් විනාඩි 30ක් 40ක් සක්මන් කරාට පස්සේ ওই සක්මන ඉබේ වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අනායාසයෙන් වෙනවයි කියලා වචනයක් අපි නැත්තම් gediya පිටින් සක්මන් කරන බව දාන්න. අන්න එතකොට බලන්න පිට කෙනේ සක්මන් කරනවා Taman බලන ඉන්නවා වගේ සක්මන දිහා පේන්න පටන් ගන්නවා. එදා තමයි සක්මන් භාවනාව පටන් ගන්න. එතකන් කරන්නේ අපි සක්මන හුරු කරගන්න. කය හුරු කරගන්න. එහෙම නැත්තම් මේ පිටිය සකස් කරනවා. එහෙම නැත්තම් අවශ්‍ය මූලික සාධක සපයා ගන්න එක විතරයි. ආන ඉතින් ගියාට පස්සේ තමයි තේරෙයි දත්ම දින වේලාවේ කවදද අපිට සතිමත් වෙන්න පුළුවන් නේ. ඇඟට කියන්න දත්ම දින්න කියලා බලාගෙන ඉන්න. දැන් කන්නඩියක් ඉස්සර දත්ම දින ගමන් ඇතුලේ ඉන්න හොල්මන දත්ම දින හැටි බලන ඉන්න. ඒ හොල්මන දැම්මයි තියා බලන්නේ. දත් නෙවෙයි මැදෙන්නේ වෙලාවට. වෙන මොනවද මැදෙන්නේ? බත් කනකොට පතට අත පතට අත අරග පතට පත අතට අරගෙන බලන්න මේක දිහා මේ ගොදුරක් ගිල්ල ගැලඩියෙක් වාගේ මේ ගිලගෙන ගිලගෙන ගිලගෙන යන හැටි මේක. නැත්නම් අපි කිව්වොත් දානයක් දෙනවා දායකයෙක් සංඝයාට දායකයා බලා ඉන්නවා සංඝයා දානේ වන්දන හැටි. ඊට පස්සේ සංඝයා බලා ඉන්නවා දාන දීපු දායකයා බලාගෙන ඉන්න හැටි. මෙහි මෛත්‍රික ගියා ඒ බුරුමේ කඩ්ඩිය මේ වගේ මෙතන ඇති ශාලාවේ එක 600ක් වාඩි වෙන්න ඕන. ගියා විනාඩි 10යි පිඟන් අතින් පයින් කන්න දෙන්නේ නැහැ. ගෑරුප්පෙන් තියෙන කැම තියෙන පිඟාට බෙදාගත්ත පාත්‍රය බෙදාගත්ත දාන වෙලඳුවා. ඒක බත්තටයක් වගේ බිම දාන්න බෑ. පාත්‍රෙත් අරගෙන යන්න ඕනේ. ඒ ගියාට තව 600ක් ඇවිල්ලා වාඩි වෙනවා. 11ට පටන් ගත්තාම 12 වෙනකොට මිනිස්සු තුනක් විතර ආනවා. ඉතින් ඕකේ කච්ච කච්ච කච්ච කච්ච කච්ච කච්ච ගන්නවා. ඉතින් ඇවිල්ලා යෝගාචර භාවනා මධ්‍යස්ථාන වලත් සද්දේ තියෙනවා. සමහරට පන්දිසාංශය ඇවිල්ලා වැඩලා මොකද ඒ දානේ දෙන්නේ මඟුල් ගෙදරක් අරබයා. දැන් මනමාලි මනමාලයා එක තැනක වාඩිලා ඉන්නවා. ඒ නෑයුත් ඇවිල්ලා දානේ බෙදනවා. අරන්නේ ඉන්න සේවකයෝ දාන බෙදනවා. ඉතින් අරගොල් ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන සාරි ඇඳගෙන ඉතින් මගුල්නේ. ඉතින් ධායකයොත් යෝගාවචරොත් ඇස්කොණෙන් බලනවා මනමාලි ලස්සන ඇඳලා ඉන්නවද මනමාලයා කොහොමද? ඉතින් බලනකොට අර ආඩ දානේ වළඳන ගතිය පොඩ්ඩක් හැල හැප්පෙනවා. ඒක සයිඩ් වැඩලා කියනවා සංවිධානය කරන කරුණාකර මේ කටට කතා කර කතා කරන්න එපයි කියලා කියන්නේ. මෙතන එක එක රටවල් වලින් ආපු කට්ටිය භාවනා කරන්න ඉන්නවා කෑ ගහන්න එපයි කියලා. එච්චරම කිව්වට ආන්නේ ඕන කැමරාකාරයෙක් කෙනවා ඔක්කොමලා රහත් වෙනවා එකපාරට. ඔක්කොමලා අනනෝ අනනෝ අනනෝ ගන්නෝ ගන්නෝ ගන්නෝ හපනෝ හපනෝ හපනෝ කනවා කනවා. සුද්දෙක් ඇවිල්ලා කියනවා මේ බුරුම කාර්යය කන හැටි බලන්න පුදුම ආසාවක් තියෙනලු කණ්ඩ දීලා කැමරා කරනවලු. කැමරා කෙරුවේ නැත්තම් කොයි පැත්තෙන් කැම ඇතුළට යනවද කියලා හිතා ගන්න බැරි තරම් උඩ යට පල්ල මාරු වෙනවා. ඒ කැම කන වෙලාවේදී බලන්න බලන්න ඉන්න මිනිහා මයිදියා බලන ඉන්නවා මං ඌදියා බලන ඉන්නවා කැම කන හැටි පොඩ්ඩක් බලනකොට තේරෙයි ආහාර ගන්නකොට ඒක කොච්චර සක්මන් කරලා පුරුදු කරන්න ඕනද කියලා සක්මන Tamanට නොදැන්නෙන මට්ටමට සක්මන අනායාසයෙන් යන මට්ටමට සක්මන් කරනකොට තේරෙනවා මේක රූකඩේ ඇවිදිනවා මම බලාගෙන මම යම තමයි ඇවිදින්නේ හැබැයි මම යට පේනවා මුල්ලොසු බට්ටේ පද්දලා ඇතෑරියා වගේ මෙයා එහාට මෙහාට යන හැටි ඒකට දත්ම දිනකොට බලන්න මොකද වෙන්නේ කියලා බත් කනකොට මොකද වෙන්නේ බලන්න නානකොට මොකද වෙන්නේ බලන්න වැසිකිලි කියලා වාඩි වෙලා වැසිකිලි කරනකොට මොකද වෙන්නේ බලන්න. කැසිලි කරනකොට මොකද වෙන්නේ බලන්න. වෙන මේක යන්ත්‍රයක් දුවන්නේ. ඒ යන්ත්‍රේ තේරන පිට ගෙදරට ගියාට පස්සේ. ඔන්න නිදිපොළ මාරුච්චාන නින්දයන්. වැසිකිලි යුරෝපියන් වැසිකිලියක් නම් ඔන්න වාඩි වෙන්න බෑ කක්ක කරගන්න විදියක් නැහැ. වතුර ඕන ඕන විදිහට උණු වෙලා රත් වෙලා නැත්තම් උණ නාගන්න විදිහක් නැහැ. ඒකට ගෙදර ඉන්නකොට බලන්න අර පුරුදු කරපු යන්ත්‍රය මේක දිගා යනකොට දවසේ අවස්ථා කීයක Tamanට Taman දිහා බලන්න පුළුවන්ක තියෙන ඔන්න ඔය වැලිට විපස්සනා කියලා කියනවා. තමම දත්ම දිනවල Taman Taman දිහා බලනවා. දාහනේ වළඳනකොට කැම්බත් ටිකක් කනකොට Taman දිහා බලන ඉන්නවා. අනුන්ගේව බලන එක නෙවෙයි මේ කතා කරන්නේ. බුදුන්සේ කියනවා පරේ සම්පත්තං ඕලෝකේ සාමීති අනුන්ගේ පාත්‍රය දිහා මම බලන්නේ නැහැ කියලා ශික්ෂාවක් ඇති කරන්නයි කියලා තියෙනවා. ඔබ කනපත දිහා බලන කාපන් අනුන්ගේ පත දිහා බලන්න එපා. නෞජ්ජාන සංඤී පරි සම්පත්තං ඕලෝකෙස්සාමීති සික්ඛාකරණීය කාගවත් පත බලන්න යන්න එපා. ඔබ බෙදාගත්ත පත කාපන්. කනොට ඒක බලපන්. එතකොට බුදුරජාණන් කියනවා මේ කය ඇදිලා තියෙන්නේ ආහාරවලින්. මේ ආහාර ගැනීම පිළිබඳ ප්‍රතිවීක්ෂාවෙන් ආහාරය නිසා ආහාරයෙන් අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා. ආහාරං නිසාය ආහාරං පජාත. ගන්න ගන්න පිටක් ආනේ මේ කෙලේ නැහැටි, හප නැහැටි, කිලි නැහැටි විශාල වැඩ පිළිවෙලක් තියෙනවා. හැබැයි එකකටවත් මම යවුනේ නැහැ. එකකටවත් මම යවුනේ හරියට මීයේ කල්ලනට පූසට කියලා දෙන්න ඕනේ නැහැ. ඉතින් මේකට මම යදාගන්න යන්න එපා. ඒ නිසා පුළුවන් තරම් ස්වාධීනව ගත කරන්න. හුදේකලාව ගත කරන්න, විවේකීව වැඩක් කරන්න, නිස්සද්දව වැඩක් කරන්න, විශ්‍රාමයෙන් වැඩක් කරන්න කරන ගමන් බලන්න. බලනකොට තමයි තේරෙන පටන් අරගන්නේ අපි මෙතෙක් කල අනුන්ගේ දේවල් බැලුවා නැත්නම් සුද්ධ උගන්නපු ක්‍රමයට කැම ගන්න හැදුවා. අරය කරපු හැටියට මේ කැම ගැනීම නෙමෙයි බැලෙන්නේ අපි මේ එක එක নানা ආකාර ක්‍රම. ඒකට අපි අනුන්ගේ ඇසල ජීවත් වෙන්නේ. අශෝක අධිරාජ්‍ය බුද්ධ ආගමට හැරුණේ ඒ අනුරුද්ධ මේ පුංචි සාමණේර දාන ගන්නද? නිකුත් සාමණේර ගුරුන්නාංශේ දාන ගන්නව බල්ලා. ඒත් බමුණෝ කණ්ඩ පටන් ගත්තාම නැගිටිනකොට සලුව බිම වැටෙනවලු. කාට දෙපැත්තේ ඉතුරුලා තියෙන කැලී ටික විතරක් ඇතුළු කපුටේ කුට ගන්න තරම්. කවුරු හරි අත දෙන්න ඕනලු නැගිටින්න. මේ දෙනම ආහාර ගන්නකොට මේ අශෝක රජුරන්ට එපා වෙලා තියුනේ මේ මිනිස්සුන්ට කන්න දීලා කුලී කාර්යෝ දාලා කන්න දුන්නා. මේ දෙනම දාන ගන්න ගියාට පස්සේ දාන ගන්න හැටි බලපුවාම වෙන සාසනෙ. අශෝක රජුරෝ නිග්‍රෝ සාමණේරයා බැලුවගේ Taman Taman දිහා බලන්න. දාහන ටික ගන්නකොට, කනකොට, බොනකොට, යනකොට, එනකොට, අතනමනකොට, අත දිග ගන්නකොට, හැරනකොට, යරි සති කිසිම චේතනාකින්තරෝ පරියන්ක ඉඳලා ගත්ත පුංචි සති මාත්‍රාව සක්මණේදී පුංචි වැඩක් කරනකොට දාලා බලන්න. ඊට පස්සේ එදිනෙදා වැඩ කරනකොට ගොඩාක් චේතනා තියෙනවා. අහල බාල කට්ටිය ඉන්න ඔක්කොමත් කරද්දී Taman කඹේ ඇවිදින කෙනෙක් වගේ Tamanගේ වැටි කරගෙන යන්න පුරුදු වුණාට පස්සේ අපි මෙතන දැන් 100ක් එකට හිටියා. එක්කෙනෙක් එක්කෙනෙක් යන පාරේ හැප්පෙන්න ඕන ගමන් නැහැ. ගෙදරක හිටියොත් බලන්න 100ක් මොන තරම් කැම්බැල්ලද කියලා. මොන තරම් ගෝසාවක්ද කියලා. කම්මැලි පුදියගත්ත බල්ලෝ වගේ. එකෙකුට ඔක්ක ගන්න නැහැ මේකද ඉන්නකොට සද්ද කරන එකෙන් සද්ද දූෂණයක් සිදු වෙනවා කියලා. මෙහි ඉන්නකොට බලන්න පුළුවන් තරම් නිසද්දව ඉන්නකොට. එතකොට තමයි තේරෙන පටන් ගන්න ඉතාලම චේතනා විරහිතව කය පවත්නකොට ඇති කරගත්ත සතිය එක චේතනාවක් සහිතව සක්මනීදි කරලා සාමාන්‍ය වැඩක් කරනකොට නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් SMS දාලා කරන්න පටන් ගත්තට පස්සේ Taman කවදාකවත් පොළොමහී කාන්තාවට හානියක් කරන්නේ පරිසර දූෂණයක් කරන්නේ සද්ද දූෂණයක් කරන්නේ පොළොමහි කාන්තාව සැනසෙනවා. මේක දිතරාගෙන උඩ පැට උඩට නටු පාතරට නටු නටාගෙන උඩ පැල්ලම් පිටුම් ගහන ගියාම පොළොවට දරන්න බෑ. පොළොවට දරන්න බෑ. ඒ නිසා පොළවෙන් ලබන්න ඕන නම් අපිට යම් ශක්තියක් ඒ පොළොවත් එක්ක ජීවත් වෙන්න ඕන. ජීවත් වෙලා ඒ ගන්නකට පස්සේ තේනවා අපෙන් පොළොවට කිසිම හානියක් අපි කරන්නේ පොළොව ඒකට අපිට හානියක් කරන්නේත් නැහැ. අපි ඉන්න කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. ඒකට ඉන්න කෙනෙක් අපිට හානියක් කරන්නේ නැහැ. අපි ගස්කොලන් වලට හානියක් කරන්නේ නැහැ. ගස්කොලන් අපිට හානියක් කරන්නේ නැහැ. සතා සර්පයට හානියක් කරන්නේ නැහැ. සතා සර්පය අපිට හානියක් කරන්නේ නැහැ. ඒකට තීරණ පටන් අරගන්නේ මේ අපි මේ බුදියානින කොටි අවශ්‍යගෙන කනවා කනවා කියලා කිව්වට යම් දවසක සතිය සහ අප්‍රමාදයේ යොදලා කරන වැඩ නැවතිල්ලේ යෝගාචර විදිහට කරන්න පටන් අරගත්තොත් කිසිම කෙනෙක්ගේ කිසිම සහයෝගයක් ඕන කරන්නේ නැහැ මේකට. කවදාකවත් කියන්න බෑ කාර්යයන් සමහරට සත්‍ය පිටව ගන්න බෑ. එතන ආර්යයන් සමහරට සත්‍ය පිටව ගන්න පුළුවන් වුණා දෙකම බරු. Tamange වැඩේ තියෙන්නේ. අපි තනි තනිව කරාට නිසා සත්‍ය කිසි කෙනෙක්ගේ අධිකාරියේ නෑ. කාටවත් එක දෙන්නත් බෑ කාටවත් එක අපින් ගන්නත් බෑ. අපි ප්‍රේමනාප කෙනාට දෙන්නත් බෑ අප්‍රියමනාප කෙනාට සත්‍ය පවත්තන්න එපයි කියලා බාධා කරන්නත් බෑ. ආන්නේ විදිහට මේ සතියක තියෙන සතියේ තියෙන මේ බලබහිනේ දවසක තේරුම් ගත්තොත් ඒක සති මාත්‍රාව නෙවෙයි. ඒක සතිය සතිපට්ඨාන වෙලා සති ඉන්ද්‍රිය වෙලා සති බලයක් පාටපත් වෙච්ච වෙලාවේ තමන්න තේරෙන පටන් අරගනි මේක දන්නේ නැති කාලේ අපි කොච්චරක් පය දාච්ච බල්ලෝ වගේ දුනෝ දුනෝ දුනෝ දුනෝ දුනෝ දුනෝ කොහේ යනවද දන්නේ දැන් කනකොටත් මැටි තමයි කන්නේ හැබැයි රාත්තල් ගන්න දන්නේ මෙච්චරක් මැටි බඩේ මෙච්චරත් අකතිරුකම් දවසකට කරනවයි කියලා තේරෙන්න පටන් අරගත්තාට පස්සේ යම් දවසක හිතනද සතියෙන් ඉන්න ඕනේ මට නමුත් සතියෙන් ඉන්න බෑ. මොකක් හරි හේතුවක් නිසා මගේ හිත මොන හරි අසතිමත් වුණා. එහෙම නැත්නම් ප්‍රමාදයට වැටුණයි කියලා කලබල වෙන්නේ නැතුව බලන්න මේ ඌවමනාවේ මං ඉල්ලලා ගිහිල්ලා අසත්‍යමත් වුණාද අප්‍රමාද වුණාද නැත්නම් පරිසරයේ මං දැක්ක අප්‍රමාදේ එහෙනම් ඒ අප්‍රමාදේ හිතාමතා කරපු එකක් නෙවෙයි නා අචේතනික දෙයක් නම් ඒක දිහා බලලා ධර්මතාවයක් විදියට මේ අප්‍රමාදයේ කැඩිලා ආපු ප්‍රමාදයේ මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා. ඒ අප්‍රමාදයට සැලෙන්නේ නැති මනසක් ධර්මයක් විදියට බලා ගන්න පුළුවන් මනසක් ආපු ගම අනිත් කෙනා සැලෙන්නේ ඇයි කියලා. මම සැලෙන්නේ නැත්තේ ඇයි කියලා අනුමාන සූත්‍රයට තමයි එන්නේ. මට මෙහෙමනම් ඒකම තමයි අනිත් කෙනාට. අනික් කෙනාට ඒක නම් ඒක නම් මටත් මෙහෙම තමයි කියලා අර තමන්ගෙන් වෙන වැරද්ද තමන්ගෙන් වෙන අච්චේ කියලා මේකට කියන්නේ අතපසු වීම තමන්ගෙන් වෙන ප්‍රමාදය තමන්ගෙන් වෙන අසතිය දැකලා කලබල වෙන්නේ නැතු එක ධර්මතාවයක් විදියට මේක මට වුණා අයියෝ මං වගේ කෙනෙකුට මෙහෙම වැටෙන්න හොඳ නෑ කියලා ඉසాత බඳගෙන අඬනවා වෙනුවට සිද්ධ වෙච්ච දෙයක් විදියට බලන්න පටන් අරගත්තොත් මේකට අපි කියනවා පළවෙනි වතාවට තමන් තමන්ට සමාව දෙනවා පළවෙනි වතාවට තමන් සුඛී යත්තානම් පරිහරාමි ලැබිච්ච මනුස්ස ජීවිතයේ සුවසේ ගත කර. පළවෙනි වතාවට තමන් තමන තමන් මෛත්‍රී කරගන්න. මේක නැති මිනිස්සෙකින් පුළුවන් ද කාට හරි මෛත්‍රියක් බලාපොරොත්තු වෙන්න. තමන්ට තමන් අනුකම්පා නොකරන තමන්ගේ තමන්ගේ දේ දැකලා තමා නොකරන කෙනෙකුට කද්දාකවත් අනුකම්පා කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි. යම් කෙනෙක් මගේ අතින් අත්වැරද්දක් වුණා, අතපසු වීමක් වුණා. ඒ අතපසු වීම බාරගෙන කලබල වෙන්න එපා. මම හිතලා කරපු එකක් නෙවෙයිනේ වෙච්ච දෙයක් නා. සමාව අරගෙන මේක දිහා බැලුවොත් ඒකට අනික් කෙනෙක් වැරද්දක් කරනවත් හිතන්න පුළුවන් නිසා හිතලා කරනව නෙවෙයි අපයි වෙච්ච දේ. කියලා මේ මිනිස්යාගේ මානසිකත්වයෙන් වෙච්ච වැරද්ද බලන්න පුළුවන් තැනට ආවොත් ලෝක සාමය පිළිබඳ එච්චර තටමඬ දෙයක් නැහැ. දුවට මතක තියාගන්න කිසිම කෙනෙක් මේ ලෝකේ දැන දැන වැරදි කරන්නේ නැහැ. අබ්බැහියට සිද්ධ වෙන්නේ. හැබැයි ඒකට පශ්චාත්තාප වෙනවා. ඒ වන්දියට උසාවි පිළිලා නඩු දාලා හිරේ දාන. උදාවි පිළින ඔක්කොමලත් වැඩිකාර. නඩු කාඩොත් වැඩිකාර. නීතියක් විනිශ්චය කරන කාටද අයිතියක් තියෙන්නේ? නිසා අපි මේ යන්නේ සාධාරණ නීතියක් යටතේ බයලජ්‍ය දෙක යටතේ සතිය යටතේ තමන්ට තේරෙනවා මෙච්චර තටමඟන වැඩ කරන මඩත් වරදිනවා නම් සාමාන්‍ය මිනිසුන්ට කොච්චර වෙන්න පුළුවන්ද කියලා අනුන් පිළිබඳව මගේ වෙන දේ මට වෙන දේ අනුව අනුන්ට සලකා බැලීම තමයි ඔය ඔය සඳහන් කරපු අනුමාන සූත්‍රයේ තියෙන ඒක නිසා ඒ යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් කියනවා මේක ප්‍රාතිමෝක්ෂය කියලා නම දාන්න කියලා අනුමාන සූත්‍රයට. මට වෙන වැරද්ද අනුව මං අනුන් දිහා බලන. අනුන්ගේ වෙන වැරද්ද මම අවබෝධ කරගන්න හදනකොට යම් ආකාරයකට මම රාගය ඇවිල්ලා හැසිරෙන්නේ ඒ විදිහටම තමයි අනික් කෙනෙක් හැසිරෙන්නේ ගෑනු රාගේ පිරිමි රාගේ කියලා රාගයේ වර්ග ભેදයක් නැහැ. බාල රාගේ මධ්‍යම රාගේ වැඩිමහල් රාගේ කියලා රාගේ වෙනසකුත් නැහැ. පැවිදි රාගේ උපවිදි රාගේ කියලා රාගේ වෙනසකුත් නැහැ රාගේ ආවන රාගේ තමයි. ද්වේෂය ආවට පස්සේ දෙමළ දේශේ සිංහල දේශේ ද්වේෂය සුද්දගේ ද්වේෂේ කල්ලගේ ද්වේෂේ ඒ මේක නැහැ. ද්වේෂෙට ඔය ಜಾති ආගම් බේක මොකුත් නැහැ. ද්වේෂෙ ද්වේෂෙම. මොහේ ආවට පස්සේ මොහෙත් නැහැ ඔය සීමා මරියාදාවල් වැටකටතුළු මොකක්වත් නැහැ. ඒ ඕන කෙනෙකුට ඇවිල්ලා තියෙන රාගෙ මගේ රාගෙ තමයි. ඕන කෙනෙකුට ඇවිල්ලා තියෙන ද්වේෂෙ මගේ එකමයි. ඕන කෙනෙකුට ඇවිල්ලා තියෙන මෝහේ මගේ එකමයි. අපි හිතන්නේ මොනේ මේ රාගෙටම ඉපදිච්ච જાතියක් ලෝකේ ඉන්නවා. ඒවා රාග චරිත කියලා අටුවාචාරින් වහන්සේත් ලේබල් කරලා දීලා තියෙනවා. මොන බිසුතුම වෙනස් වෙන දේවල්. මං හිතුවා ඉස්සර පුංචි කාලේ මිනි මරුව කියලා වෙනම සත්තු જાතියක් ඉන්නවා. මහාන වෙච්ච කට්ටිය කියලා වෙනම සත්තු જાතියක් ඉන්නවා. මම මේ දෙකටම නෑ. මම මිනි මරුවොත් නෙවෙයි. මම කවදාකවත් මිනි මරුවෙක් වෙයි. මම කවදා හරි පැවිද්දෙක් වෙයි කියලා හිතන්නවත් පුළුවන් කමක් තියෙනවා. මම හිතුවේ ඒකටම ඉපදිච්ච જાතියක් ඉන්නයි කියලා. ඒ ඒගොල්ලෝ දඬුවම් ලබන කටේ නරක જાතිය කියලා මිනිස්සු වෙනම જાතියක් ඉන්නවා. ඒකට තමයි පොලිසිය කියන්නේ මම හොඳ එක්කන මට නැහැ. ඒ වගේ රාමක තමයි අපේ ජීවිත. නමුත් රාග ద్వේෂ මොහ හොඳට මතක තියාගන්න කාටවත් මායින් කරන්නේ නැහැ. වැඩි හිටියා බාල මොකුත් නැහැ. කොතන කරි අල්ලගන්න රාගය කියන්නේ මොකක්ද කියලා ආවට පස්සේ අපි ආවේශ වෙන්න හැටි බලන්න. ද්වේෂය ආවට පස්සේ අපි වෙස් කියන්නේ නැහැටි බලන රාගේ රත් වෙලා ද්වේෂෙන් දූෂිත වෙලා මෝහයෙන් මෝහන වෙලා ඉන්න වෙලාවේදී සතිය පිටවන්න පුළුවන් වෙලාවක් හිටිය කොහොම හිටියද කියලා හිතන්න. අවිජිනෝට අවිජින බව දන්නවා වගේ මට රාගය ආපු වෙලාවේදී මෙන්න රාගය කියලා. ද්වේෂය ආපු වෙලාවේ මෙන්න ද්වේෂය කියලා. මෙන්න මෝහය කියලා අවබෝධ කරගන්න පුළුවන් දවසට තමයි ඔය සතිය සති බලයක් බවට පත් වෙනවා කියලා කියන්නේ. එතකන් අපි රාගෙ නැති කරන්න හදනවා, ද්වේෂෙ නැති කරන්න හදනවා, මෝහෙ නැති කරන්න හදනවා, නැති කරන්න කරන්න වැඩි වෙනවා. එන රාගේ රාගේ වශයෙන් දැනගන්න ඕන හැටි වම තිනකොට වම දකුණ නෙවෙයි. රාගේ එනකොට ද්වේෂය නෙවෙයි. මෝහේ නෙවෙයි කියලා. අන්නේ පරිච්ඡේද ඥානෙ ආපු දවසට තේනවා කොච්චරක් පුහුණුවක් ඕනේද සතියේ මේ Taman තුළ සිදුවෙන රූප ධර්ම වලට වැඩිය නාම ධර්ම විශේෂයි පරිච්ඡේද ඥානයක් ඇති කරගන්න. ඒක අපි ඇත්තටම වැඩමුළුවකින් අපි ඉච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වැඩමුළුවක වුණොත් ඒක අතිරේක ලාභයක්. වැඩමුළුවක අපි බලාපොරොත්තු වෙන්නේ රූප ධර්ම වල මේ පඩවි ආපෝ තේජෝ වශයෙන් අර ගොරෝසු දේවල් මතුවෙන මතුවෙන වෙලාවේ ඒ වගේ ස්වභාවය සටහන් ආකාර වශයෙන් දැනගෙන ඒකේ හේම වාර්තා කරන්න පුළුවන් නම් තෝරන්න බේරන්න නැතුව වේවා නොවේවා ප්‍රශ්නයක් නැතුව එහෙන හරි ලේසි භාවනා කියලා දැන්. ඇත්තටම කියනවා නම් මේ මිනිසයා එහෙම කවුරු හරි වාර්තා කරනවා නම් පෙරාත්මක ගినాපු විශේෂ භව සම්පත්තියක් කියලා කියතයි. හිතෙනවා සමහරලාට මේක මේ ආත්මේ කියලා දෙන්න පුළුවන් දෙයක්ද කියන තරමටම සමහරු මේ මූලධර්ම අල්ලාගෙන කවදාකවත් අත්දැකීම වර්තා කරන්නේ නැහැ පොත්පත් කියවන්න පටන් ගන්නවා. තව සමහරකට හරියටම කිව්වොත් මෙන්න මේකයි බලන්න ඕනේ මෙන්න මේකයි කියන්න ඕනේ කියලා එහෙම කියන ජාතකුත් තියෙනවා ජනගහණයක ඉතාම සුළු පරිසරයක් තමයි වෙන දේ වෙන හැටියට වාර්තා කරන්න මේ අවබෝධය තියෙන්නේ මේ ඒ නිසා භාවනා කරන කට්ටිය හොඳට මතක තියාගන්න අපිට අලුතින් ඉගෙන ගන්න ඕ කරගන්න මොකක්වත් දෙයක් නැහැ අපිට තියෙන්නේ අපිට මේ ඇති දේ ඇති හැටියට දැකීම විතරයි අපි උත්සාහ කරන්නේ ඒක තාම සරල තැනින් දන තැනින් කියන තැනින් පටන් ගන්න. පටන් ගන්න ක්‍රමයෙන් ගැඹුරට යාගෙන යනකොට තමයි තේරෙයි අපේ මේ නතරලා තියෙන පරිණාමය ඉදිරියට අපි යොගෙන යන හැටි. ඒකට සරුවචනන්සි පිරිනම් පාල අවුරුදු මෙච්චර යන්න ඕනේ අච්චර යන්න ඕනේ කියලා ගාණක් නැහැ. ඒකට මේ මෛත්‍රී බුද්ධ සාසනය එන්න ඕනේ කියලා ගාණකුත් නැහැ. දැන් මේ මෙතන තමයි චිත්තක්ෂණය තියෙන්නේ. ඒක නිසා මම මෙතනින් අපේ ධර්ම දේශනාව මෙතෙන් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට අපි මේ සීලේ වෙනුවෙන් සමාධිය වෙනුවෙන් ප්‍රඥාව වෙනුවෙන් ආයෝජනයක් කරලා තියෙනවනේ. ඒ සියලුම දේ අපිට උදව් වෙනවා ඊගා චිත්තක්ෂණය වර්ණගා ගැනීමේදී. ඒ සඳහා ප්‍රථමයෙන්ම හැම එකටම ඉස්සල්ලා මේ සතිය පෙරටු කර ගැනීම, පරිමුඛේ තබා ගැනීම, ඒ වගේම අප්‍රමාදේ පරිමුඛේ තබා ගැනීමට තව අහවල් දේ අඩුයි කියලා හිතන්න එපා. මට පේන්නේ කිසිම අඩුවක්. ඒක හැබැයි සමාදන් වෙලා එයම එයම කැපී පේන විදිහට ඉදිරියෙන් තියාගත්තොත් යන පාරේ ගැටුමක් නැතිකමෙන් ඝර්ෂණයක් නැතිකමෙන් බාධාවක් නැතිකමෙන් තමටම තේරෙන්න පටන් ගන්නවා. හැබැයි හුඟා කමාරුතාවයකටපත් වෙයි මේක කියලා දෙන්න කිය දවසේ. මෙලෝ කවුරක්වත් කැමති නැහැ මේක පිළිගන්න. ඔක්කොම ඥාන මට සත්‍යමත් වෙන්න අරක නැහැ මම බුද්ධහම කරන්නේ මේක නැහැ අරක නැහැ මේක නැහැ කියනවා මිසක්කා මේ තියෙනකෙන් පටන් ගන්නේ ඉස්සල්ලාම බලන්න තමන්ගේ හිතට ඒක වද්දාගෙන කරගෙන යනකොට කිව්වත් නැතත් ඒක නිහඬ බණක් බවටපත් වෙනවා. ඒ සමේ යෝගාවචර පිරිස අද මේ සාසනයට අවශ්‍ය කරන අත්‍යන්ත වූ කෘත්‍යයක් ඉෂ්ට කරා. ඒ කොහොමද මොනවත් නොකර සිටීම නිසා. මොනවා කෙරුවත් කක්ක කියලා හිතාගන්න. මොනවා කෙරුවත් පව්. පැයක් මොනවක්වත් කරන්න තු ඉඳගෙන හිටියයි කියලා කියන්නේ දිවියෙකුට බ්‍රහ්මයෙකුට හිතා ගන්න බැරි දෙයක්. ඒ නිසා උත්සාහ කරන්න කෙරුණට කමන්නේ. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. කරන්නේ නැතුව, චේතනා කරන්නේ නැතුව වෙnderලා ඒක වෙන දේ මොකද්ද කියලා හරියට වාර්තා කරන්න නැත්නම් ඒක සාදු කියන්න පුළුවන් වෙච්ච දවසේ මේ මුළු ගමනේ 150කට වැඩිය සම්පූර්ණ වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක දවසේ ධර්මදේශනා මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.